තෙරුවන් සරණයි. හේතු සූත්‍රය. සංයුත්ත නිකායේ පස්වෙනි කාණ්ඩයේ බුද්ධ ජයන්ත්‍ර පිටක මාලාවේ 17 වෙනි ග්‍රන්ථයේ 19 19 වෙනි පිටුවේ හේතු සූත්‍රය මහණෙනි සම්බෝධියෙන් පෙර බුදු බවට නොපැමිණි බෝසත්තුම මට මේ සිත විය. ඉදුපා වැඩිම පිණිස කිමෙක් හේතුද කිමෙක් ප්‍රත්‍යදයි. මහණෙනි ඒ මට මෙබඳු සිතෙක් විය. මේ මහන තෙමේ ඡන්දේ නිසා පැවති සමාධියෙන් හා ප්‍රධාන සංස්කාරයෙන් යුත් ඉදුපාදයේ වඩයි. මෙසේ මාගේ ඡන්දය ඊතා සැඟුණේ නොදවන්නේය. ඊතා දැඩි කොට ගන්නා ලද්දේ නොදවන්නේය. හැතුලත හැකුළුනේ නොදවන්නේය. පිටත විසුරුනේ නොදවන්නේය. පෙර යම්සේනම් පසුත් එසේය. පසු යම්සේනම් පෙරත් එසේය. යට යම්සේ නම් උඩත් එසේය. උඩ යම්සේ නම් යටත් එසේය. දහවල යම්සේ නම් රැත් එසේය. රෑ යම්සේ නම් දහවලත් එසේය. පසු පෙර හැඟීම් ඇත්තේද වෙසෙයි. මෙසේ විවෘත වූ හාත්පසින් නොබැඳුණු සිතින් බැබළුම් සහිත සිත වඩයි. මේ ඉදිපාද සංයුත්තේ තුල අපිට ගොඩාක් වටිනවා. ගොඩාක් අයට මේ ගැන හරි අවබෝධයක් නැති නිසා තමයි මේ සූත්‍ර හරියට ඉදිරිපත් කරන්නේ නැත්තේ. මේ ඉදිපාද කියලා කියන්නේ දැන් ගොඩක් අය හිතන්නේ මේ අහසින් යන ඒවා උඩින් යන ඒවා ගැන. ඒක නිසා තමයි ගොඩක් අය මේ මේ ඉදිපාද සංයුත්තේ තියෙන වටිනාකම ඇත්තටම ඉස්මතු කරගන්න බැරි වෙලා තියෙනවා. නමුත් මෙතන තියෙන එහෙම දෙයක් නෙමෙයි. මේ ඉදිපාද සංයුත්තේ තියෙන්නේ අපි කිව්වා මේ සිතට එන අරමුණේ සත්‍ය දකින තැනයි මේ නිවන් මඟ හමු වෙන තැන. ස්කන්ධයේ උදේවැය දකින්නවා කියපු තැන. අපි කොහොම ස්කන්ධයේ උදේවැය කියන්නේ ස්කන්ධය කියන්නේ සිතට එන අරමුණ. වේදනා සංඥා සංකාර විඥාන ඔස්සේ දැන ගැනීම වෙනවා. අරමුණ පොත කියන. හැබැයි එතන ස්කන්ධේ එතකොට දෙයක් කියලා ගන්න විඥාන මායාව. හැබැයි ඒකේ සත්‍ය දකිනවා නම් එතන දෙයක් නැති වෙනවා. ඒ ස්කන්ධයේ උදේවය දකිනවා කියන්නේ ඇති වෙන ආකාරයත් නැති වෙන ආකාරයත් දකින එක. ඒ සමුදය අත්ගමංච කියන තැන. එතන යථාභූත ඥාණයෙන් සිතරේන අරමුණේ සත්‍ය දකිනවා කියන එකයි ස්කන්ධයේ උදේවය දකිනවා කියන එකයි දෙකම එකමයි. ආරේකාන්ත සීලේ, උපාදාන ස්කන්ධයෙන් මිදෙන සීලේ මේ සියල්ලම කතා කරන්නේ බුදුන් වහන්සේ ලෝකෙට හෙළි කරන විදර්ශනා භාවනාව තුළ ඒ විදර්ශනා කරන ආකාරය සිතේන අරමුණේ සත්‍ය දකින ආකාරය සෝවාන් සකදාගාමි අනාගාමි අරහත් කියන ඒ මාර්ගය තුළ කටයුතු කරන ආකාරය එතකොට එයයි ආර්යකාන්ත සීලය ආර්යව රකින්න සීලය උපාදානස්කන්ධයෙන් මිදෙන සීලය සිතේන අරමුණේ සත්‍ය දකින සීලය මෙන්න මේ එන අරමුණේ සත්‍ය දකින තැන සිත පිහිටන තැනක් නැති වෙනවා. අන්න එතනයි 이르දිපාද හමුවන්නේ. එතනයි 이르දිපාද තියෙන්නේ. එතන මේ ඉදිපාද සංයුත්තේ විශාල වශයෙන් මේ දේවල් පැහැදිලි කරනවා. ඔබට ඉදිරියේදී දක්නට ලැබෙයි. මේ එන අරමුණේ සත්‍ය දකින්න තැන තියෙන. එහෙනම් මෙතන නිවන් මාර්ගය තියෙන. නිවන් මඟ දකින කෙනෙක්ගේ ඒ දකින ආකාරයත් මේ සූත්‍ර තුළ එතකොට අපිට හමු වෙනවා. දැන් මෙතන හේතු සූත්‍රය ගත්තහම මහණෙනි සම්බෝධියෙන් පෙර බුදු බවට නොපැමිණි බෝසත් වූමට මට මේ සිත විය. ඒ කියන්නේ මේ බුද්ධත්වයට පත් වෙන්න කලින්. ඉදුපා වැඩුම පිරිස කිමෙක් හේතුද? කිමෙක් ප්‍රත්‍යදයි. මහණෙනි, ඒ මට මෙබඳු සිතක් විය. ඔන්න බුදුබවපත බුදුවාටපත් වෙන්න කලින් මේ මහාන ඡන්දය නිසා පැවති සමාධියෙන් හා ප්‍රධාන සංකාරයෙන් යුත් ඉදිපාදයේ වඩයි. දැන් ඡන්දය නිසා පැවති සමාධියෙන් හා ප්‍රධාන සංකාරයෙන් යුත් ඉදිපාදයේ වටයි. එතකොට මේ සත්‍ය දකින්න තියෙන කැමැත්ත ඡන්දේ. සිතරෙන අරමුණේ සත්‍ය දකින්න තැන. එතන සමාධිය අනිමිත්ත සමාධිය. එතන තියෙන සංකාරය එතකොට අනිමිත්ත ඒ කියන්නේ සිතරෙන අරමුණේ සත්‍ය දැකලා මිදෙන සංකාරය. ප්‍රධාන සංකාරය කියන්නේ ඒකට. යුත් ඒ ඉදිපාදයේ වටයි. මොකද්ද මේ කියන්නේ ඉදිපාදයට? මෙසේ මාගේ ඡන්දය ඊට සැඟුණේ නොදවන්නේ. ඒ කියන්නේ ඒ ඒ ඡන්දේ සත්‍ය දකින්න තියෙන ඕනකම නැති වුණා නම් නොදවන්නේ සැඟුණේ නොදවන්නේ. එහෙනම් දකින්න ලැබෙන්නේ නැහැ. ඊට දැඩි කොට ගන්නා ලද්දේ නොදවන්නේ ලොකු දැන් ඡන්දේ මේ මේ සත්‍ය දකින්න සිතට අරමුණ ඒ අරමුණේ සත්‍ය දකින්නවා කියලා ලොකු ඒ කියන්නේ ලොකු ඕනකමක් ඇති වුණොත් එතකොටත් ඒක විසිරෙනවා ඒ කියන්නේ සිතට අරමුණ එතකොට ඒක උපාදාන වෙලා එතනත් ඒක අරමුණ බැසගත්ත වෙනවා මේ අරමුණේ සත්‍ය දැකලා මිදෙන්නයි ඕනේ එන අරමුණ දකින්නත් ඕනි. එහෙම නැතුව මිදීම සිද්ධ වෙන්නේ නැහැ. ඒ 이르දිය සිද්ධ වෙන්නේ නැහැ. 이르දි කියන්නේ මිදීම. මිදීම තුළ ඇති වෙන ස්වභාවය. ඒ ස්වභාවයටපත් වෙන්නේ නැහැ. මේ මේ දැක්කේ නැත්තම් සිත. එහෙනම් දකින්න තියෙන ඡන්දෙත් වැඩගත්. ඒ වගේම මේක දැඩි ඒ කියන්නේ අනවශ්‍ය විදිහට කලබල වුණොත් දැඩි ඕනකමකින් එහෙම කලබලයට දැඩි ඕනකමකින් කරන්නත් බෑ. එතකොටත් ඒ සිත එතකොට සත්‍ය දැකලා මිදෙනව වෙනුවට ඒ සිත ඒ අල්ලගත් අල්ල ගැනීමක් සිද්ධ වෙනවා. එතකොට මිදීමක් සිද්ධ වෙන්නේ ඒක නිසා මේ වාක්‍යය ඔබට දකින්න ලැබෙනවා. ඡන්දේ නිසා පැවති සමාධියෙන් හද ප්‍රධාන සංඛාරයේ ඉතිපාදේ වඩයි. මෙසේ මාගේ ඡන්දේ ඊතා සැගුණේ. ඡන්දේ සන්දේ එන අරමුණේ සත්‍ය දකින්න එක සත්‍ය සත්‍ය නොදැක්කනම් ඒ කියන්නේ සැඟුනේ සත්‍ය දකින්නේ ඒ හම්බුනේ නැත්තම් සැඟුනේ ඒ නොදවන්නේ ඒ වෙන්නේ නැහැ. ඊට දැඩි කොට ගන්නා ලද්දේ ඒ නොදවන්නේ. එතනත් 이르දී හම්බ වෙන්නේ නැහැ. 이르දී කියන්නේ මිදීම සිද්ධ වෙන්නේ නැහැ. මිදීම තුළ ඇති වෙන සපා. ඒතකොට ඒක දැඩි කරලා ගත්තත් වෙන්නේ ඒක නොකරත් වෙන්නේ නැහැ. එතකොට සිතේ අරමුණ සත්‍ය දකින්නවා කියන එක දකින් දකින් නැතුව ඉන්නවත් නෙමෙයි දැඩිව ඒක දකින්නවා කියලා ඇල්ලෙනවත් නෙමෙයි. එතකොට ඊට දැඩි කොට ගන්න ලද්දේ නොදවන්නේ. ඇතුළත හැකුළුනේ නොදවන්නේ. ඒ කියන්නේ පිටත විසුරුනේ නොදවන්නේ. ඒ කියන්නේ මේ එන අරමුණ බාහිර කියලා ගත්තත් ඒ එල්දි හම් වෙන්නේ නැහැ. එතකොට එතන බාහිරාන්තයේ දෙයක් තියෙනවා. දෙයක් තියෙනවා නම් මිදීමක් නැහැ. හැබැයි ඇතුළත හැකිලුනේ ඒ කියන්නේ මේක සිතකය සිතින් එක හදාගෙන තමයි බාහිර කියලා දකින්නේ හැබැයි ඒක බාහිරට විසිරුණා කියන්නේ බාහිර බාහිර ඒ අරමුණු බාහිර බැසගත්තා කියන එක. ඒතර ඇතුළත හැකුළුණා කියන්නේ ඒක ඒක අපි හිතන දෙයක්. අපි බාහිරය කියලා හිතනවා මේ පොතට එන අරමුණ බාහිරය කියලා හිතනවා. එතකොට ඒක හිතන තැනත් ඒක දකින්න හැකුණොත් එහෙම ඒ කියන්නේ දකින්න ලැබෙන්නේ නැහැ. නොදවන්නේ. ඒ කියන්නේ Tamanට සිහියක් තිබුණ නැත්නම් මේ සිතට එන අරමුණට එතන හැකුළුනවා කියන්නේ ඒකයි. සිත සංගව යනවා කියන්නේත් ඒකමයි. එතකොටත් ඒක දකින්න ලැබෙන්නේ පිටත විසුරුනේ නොදවන්නේ. ඒ නේන හැමතැනම දුවනවා නම් හිත ඒත් පේන්නේ ඒ කියන්නේ ලෝකේ ඇත්ත කරගත්ත තැන ඒ සිතේ මිදීම සිද්ධ වෙන්නේ නැහැ. පෙර යම්සේ නම් පසුත් එසේ. එතකොට මේ ඒ කියන්නේ පෙර යම්සේ නම් පසුත් එසේ. පසු යම්සේ නම් පෙරත් එසේ. කියන්නේ මේ දැන් මේ දැන් ඔබ මෙතන සිත දකින්න මොහොතට කලින් සිත දැක්කට පස්සෙත් කියලා ලොකු වෙනසකුත් නැහැ. ඒ ඒ යම්සේ නම් එතරම් සිතින් මිදිලා සත්‍ය දැකලා දැන් පසු යම්සේ නම් එතරත් ඒ ස්වභාවය මිදිලා සත්‍ය දැකලා. පෙර යම්සේ නම් පසුත් එසේ, පසු යම්සේ නම් පෙරත් එසේ. යට යම් යම්සේ නම් උඩත් එසේ, උඩ යම්සේ නම් යටත් එසේ. මේ සිත මිදුනට පස්සේ එක එක මේක සිතේ ස්වභාවය තමයි මිදුණු ස්වභාවය. මිදුණු ස්වභාවය තුළ ඒ උඩ යට හැම ඒ උඩ යම්සේ නම් යටත් එසේ දහවල යම්සේ නම් රැත් එසේ හැම මොහොතෙම මිදිලා ඉන්නේ රෑ යම්සේ නම් දහවලුත් එසේ ඒ හැම මොහොතෙම සිතේ මිදුණු ස්වභාවය තුළ රෑ දවල් උඩ යට ඒ එහෙම වෙන් කරන්න බෑ හැම මොහොතෙම මිදිලා ස්වභාවය පසු හැඟීම් ඇත්තේද වෙයි රෑ යම්සේනම් දහවලුත් එසේ පසුපෙර හැඟීම් ඇත්තේද වෙසේ මෙසේ විවෘත වූ හාත්පසින් නොබැඳුණු සිතෙක් අන්න එතන හොඳටම පැහැදිලි වෙනවා මෙසේ විවෘත වූ හාත්පස නොබැඳුණු සිතින් හාස්පස නොබැඳුණු සිතින් බැබළුම් සහිත සිත වඩයි එතකොට එතන පාරිවචනයෙන් ගත්තොත් යථාපූරේ තථාපච්චා යථාපච්චා තථාපූරේ යතා අදෝ තතා උද්ධං උද්ධං යතා උද්ධං තතා අදෝ යතා දිවා තතා රත්තෙන් යතා රත්තෙන් තතා දිවා ඉති විවට්ටේන චේතසා අපරයෝදනේන සබ්භාසං චිත්තම් භාවේති ඒ එතකොට දැන් මේ සිතේ සත්‍ය දකින්න කියන එක හැම මොහොතෙම ඒ සිතේ සත්‍ය දැකලා මිදුණු ස්වභාවය හැම මොහොතෙම මේ බාහිරත් පතිත වෙලා නැහැ සිතෙත් පතිත වෙලා නැහැ එන අරමුණ කොතනවත් පතිත වෙන්නේ නැහැ එතකොට ඒ පෙරයම්සේ නම් යට පසුත්තසේ කිව්වේ ඒකයි යතපූරේ තතපච්චා යටයම්සේ නම් පෙරයම්සේ නම් පසුත්තසේ යතපච්චා තතපූරේ පසු යම්සේ නම් පෙරත්‍යසේ යත අදෝ තත උද්ධා යත උද්ධා තත අදෝ යත දිව තත රත්තින් යත රත්තින් තත දිව දහවල යම්සේ නම් රාත්‍රියත් එසේ රාත්‍රියේ යම්සේ නම් දහවලත් එසේ හැම මොහොතෙම මේ සිතෙන් මිදුණු ස්වභාවය පෙන්වනවා. එතකොට ඒක ඡන්ද එතර ඡන්ද සමාධි ප්‍රදාන සංකාර සමන්නාගත ඒදිපාද. ඒ විදිහටම දැන් ඊට පස්සේ පෙන්නනවා වීරිය සමාධි ප්‍රධාන සංකාර සමන්නාගතං ඉදිපාදං භාවේති ඉති මේ විරියන ච අර අර විදියට අතිලීනං භවිස්සති නච අතිපග්ග හිතං භවිස්සති නච අජ්‍යත්තං බහිස් සංකිත්තං භවිස්සති නච බහිද්දා වික්කිත්තම් බහිස්සති පච්චා පූරේ සංඥා ච විහෙරති යතා පූරේ තතා පච්චා යතා පච්චා තතා පූරේ යතා අදෝ තතා උද්ධං යතා උද්ධං තතා අදෝ යතා දිවා තතා රත්තේ යතා රත්තින් තතා දිවා අර විදිහටම ඡන්දය ගැන කිව්ව විදිහටම ඒ විදිහටම මෙතනත් පැහැදිලි කරනවා යට යම්සේද පෙර යම්සේද පසුත් එසේ පසු යම්සේද යට පෙරත් එසේ දහවල් යම්සේද රාත්‍රීත් එසේ රාත්‍රී යම්සේද දහවලුත් එසේ එතකොට මේ විදිහටම අර විදිහටම එතකොට මෙතනත් කියනවා මේ වීර මේ කතා කරන වීරය අපි දන්නවා මේ සතර ඍද්ධිපාද ඒ කියන්නේ ඡන්ද චිත්ත වීර විමර්ශ. තව ඡන්දේ කියන්නේ කැමැත්ත වීර කියන්නේ ඊට ගන්න වීරය. මේ සිතට එන අරමුණේ සත්‍ය දකින්න තියෙන කැමැත්ත ඒ සඳහා ගන්න වීර්ය ඒකත් ඒ විදිහටම සතර ඉරියව්වෙම ඒ විදිහටම පෙන්නන සූත්‍රය තුල එන ආරමුණේ සත්‍ය දැකලා මිදෙන ඒ ඒ ඒට තියෙන වීර්ය සත්‍ය දකින්න තියෙන වීර්ය එතකොට ඒ වීර්යයත් ඒ විදිහටම සතර හැම මොහොතෙම රාත්‍රී දහවල් හැම ඒ සිතේ ස්වභාව ටික තමයි පේනවා. ඒ විදිහටම චිත්තයටත් ගන්නවා. චිත්තේ නිසා පැවති සමාධිය හා ප්‍රධාන සංඛාරයනොත් ඉදිපාදයේ වඩයි. මෙසේ මාගේ සිත ඊතා සැඟුණේ නොදවන්නේ ඊතා දැඩි කොට ගන්නා ලද්දේ නොදවන්නේ ඇතුළත හැකුළුනේ නොදවන්නේ පිටත විසුරුනේ නොදවන්නේ එතකොට බාහිර පතිත වෙන්නේ නැහැ මේ අරමුණ සිත පතිත වෙන්නේ නැහැ එතකොට එන අරමුණ දකින්න ඒකට ඡන්දේ තියෙන එතකොට ඒකට වීරය තියෙන එන අරමුණ දැකලා මිදෙන්න ඒ වගේම එතන සතර ඉරියව්වෙම එතකොට හැම මොහොතෙම ඒ සිත දැකලා මිදෙන ස්වභාවය මෙතන පෙන්නනවා. පෙර යම්සේ නම් පසුත් එසේ පසු යම්සේ නම් පෙර යට යම්සේ නම් උඩත් එබඳුය. උඩ යම්සේ නම් යටත් එබඳු. යතා පූරේ තතා පච්චා යතා පච්චා තතා පූරේ යතා අදෝ තතා උද්ධං යතා උද්ධං තතා අදෝ යතා දිවා තතා රත්තින් යතා රත්තින් තතා දිවා මේ විදිහට විමර්ශා කියන සතර ඉදිපාදවල විමර්ශාව. ඒ කියන්නේ ඡන්ද චිත්ත වීර විමර්ශ සත්‍ය දකින්න කියන එක. ඒක කැමැත්ත වීරය එතකොට විමර්ශා ඒ වගේමයි ඒ චිත්තේ නිසා පැවති සමාධිය ඒ චිත්තේ ඒ කියන්නේ සත්‍ය දකින චිත්ත ස්වභාවය. ඒ සත්‍ය දකින්නට ඒ චිත්ත ස්වභාවය මිදෙන එක. එතකොට මේ 이르දීමේ ස්වභාවය කියන්නේ මේ මිදෙන ස්වභාවය. පෙර අර විදිහටම කියනවා මේ වාක්‍ය ටික. මහණෙනි මෙසේ සතර ඉර්ධිපාද වැඩු කල්ලි මෙසේ බහුල කළ කල්ලි නන් වැදෑරුම් ඉර්ධිපාද ඉදිවිද අනුභව කරයි. එතකොට මේ විදිහට දක්කන කෙනා නන් වැදෑරුම් ඉදිවිද අනුභව කරනවා කියනවා. එකෙක්වද බොහෝ අයුරුවේ බොහෝ අයුරුවද එකෙක්ව එකෙක් වේ පළට බව සැඟවුණු බව විඳී. ඒ දැන් මේ සූත්‍රය පැහැදිලි කරන ආකාරයටයි මේ මේ අපි පරිවර්තනයේ තියෙන ආකාරයටයි කියන්නේ. බොහෝ ආයුර්වේද එකෙක් වේ පළට බව සැඟවුණු බව විඳි. ඒ බිතෙන් පිටට පයුරේ පවුරෙන් පිටට පවුවෙන් පිටට අහසෙයිමෙන් නොගැටෙමින් යේ. තොර පොළවේද දිහෙයිමෙන් මතුවීම් කිමිදීම් කෙරේ. පොළවේමෙන් නොබිදෙන දිහෙයිද යේ. පියාපත් ඇති ලිහිණියේ කුමෙන් අහසේද පළඟින් යුතුව ගමන් කෙරේ. මෙසේ මහත් 이르දී ඇති මෙසේ මහත් ආනුභාව ඇති මේ සඳහිරු දෙදනේද අතින් පහසින් පිරිමදී බඹලොතෙක්ද කයින් වසඟෙහි පවත්වයි. මහණෙනි මහණ මෙසේ සතර ඉදිපාද වැඩු කල්ලි මෙසේ බෞල කළ කල්ලි සුද්ධ වූ මිනිස් බැව් ඉක්මව පැවති ඒ දිව්‍යමය සෝත්‍ර ධාතුයේ දුර වූද ළඟ වූද මානුෂික දෙසද අසයි. මානෙනි මහන සතර ඉර්ධිපාද මෙසේ වැඩූ කල්ලි අන් සතුන්ගේ අනුපුගුලන්ගේ සිත තම සිතින් පිසිද දනි. සරාග සිතක් සරාග සිතයි දනි. විතරාග සිතක් විතරාග සිතයි දනි. සදෝස සිතක් සදෝස සිතයි දනි. විතදෝස සිතක් විසදෝස සිතයි දනි. සමෝහ සිතක් සමෝහ සිතයි දනි. විතමෝහ සිතක් විතමෝහ සිතයි දනි. සංකීර්ත සිතක් සංකීර්ත සිතයි දනි වික්කත් වික්කිත සිතක් වික්කිත සිතයි දනි අමග් අමග්ගත සිතක් අමග්ගත සිතයි දනි මහග්ගත සිතක් මහග්ගත සිතයි දනි සෞත්තර සිතක් සෞත්තර සිතයි දනි අනුත්තර සිතක් අනුත්තර සිතයි දනි අසමාහිත සිතක් අසමාහිත සිතයි දනි සමාහිත සිතයි සමාහිත සිතයි දනි අවිමුක්ත සිතයි අවිමුක්ත සිතයි දනි. විමුක්ත සිතයි විමුක්ත සිතයි දනි. මහණෙනි මෙසේ සතර 이르දිපාද මෙසේ වැඩූ කල්ලි මෙසේ බහුල කළ කල්ලි නන්වැදහැරුම් පෙරවිසු කඳ පිළිවෙත සිහි කෙරේ. ඒ මෙසේ ඒ જાතියක්ද ಜಾති දෙකක්ද ಜಾති තුනක්ද ಜಾති සතරක්ද ಜಾති පහක්ද ಜಾති දසක්ද ಜಾති 20ක්ද ಜಾති 30ක්ද ජාති 40ක්ද ජාති 50ක්ද ජාති 100ක්ද දහසක්ද 500ක්ද ජාති 10000ක්ද නොඑක් නැසන කල්පද නොඑක් වැඩෙන කල්පද නොඑක් නැසන වැඩෙන කල්පද අසුවල් තැන මෙබඳු නන් නැත්තෙම් මෙබඳු ගොත් ඇත්තෙම් මෙබඳු වර්ණ ඇත්තෙම් මෙබඳු ආහාර ඇත්තෙම් මෙසේ සුවදුක් විඳින සුල්ල සුල්ල මෙබඳු ආයු කෙලවර ඇත්තෙම් වීම් ඒ මම එයින් චුතව අසවල් තැන උපන්මි එබඳු මෙබඳු අන් ඇත්තෙම් මෙබඳු ගොත් ඇත්තෙම් මෙබඳු වන්න ඇත්තෙම් මෙබඳු මෙසේ සුවදුක් විඳින සුල්ලන් ආයු කෙලවර ඇත්තෙම් වීම් ඒ මම එයින් චුතව මෙහි පැමිණියමි මෙසේ ඇයුරු සහිත උදෙසුම් සහිත නන්වදෑරුම් පෙරවිසු කඳ පිළිවෙස් සිහි කෙරේ. මහණෙනි මහාන සිව් ඉදිපා මෙසේ වැඩූ කල්ලි මෙසේ බහුල කළ කල්ලි ඒ විසුද්ධි වූ විසුද්ධ වූ මිනිස් ඇස ඉක්මව පැවති ඒ දිවසින් සතුන් දකි චුතිය වන උපදින ඒ හීන ප්‍රනීත මනා වර්ණ ඇති ඒ නපුරු වර්ණ ඇති මනා ගති ඇති නපුරු ගති ඇති ඒ කම් වූ පරිදි ඒ පැමිණි සතුන් දැනගනි මේ බවත් සත්වයෝ කාය දුස්චරිතයෙන් යුක්ත වූවහු වාක් දුස්චරිතයෙන් යුක්ත වූවා මනෝ දුස්චරිතයෙන් යුක්ත වූවා ආර්යයන්ට උපවාද කරන්නා වූ මිත්‍යා දෘෂ්ටි ඇත්තා වූ මිත්‍යා දෘෂ්ටි කර්ම සමාදන් වූවා ඔහු කාවුන් මරණින් මතු සැපයෙන් පහ වූ නපුරු වූවා ඔහු කාවුන් මරණින් මතු සැපයෙන් පහ වූ නපුරු ගති ඇති විවස් පවතින ඒ නිරයට පැමිණිය මේ බවත් සත්වය වනාහි කාය සුච්චරිතයෙන් යුතුව වාක් සුච්චරිතයෙන් යුතුව ඇතය සම්මා දිට්ඨි කම්ම සම් සමාදාන් වූහ. ඔව් කාබුන් මරණයෙන් ඇතිය. සම්මා දිට්ඨි කම්ම කර්ම සමාදාන් වූහ. මේ ඔහු මේ විදිහට කියනවා మతు සෝබන ගති ඇති ඒ සංගලවට පැමිණිය මෙසේ විසුද්ධ මිනිසැස ඉක්මව පැවති දිවසින් සතුන් දක්කි. වේ චුත්තේ වන ඒ උපදින හීන ප්‍රනීත සුවර්ණ දුර්වර්ණ ඒ සුගත දුර්ගත යථා කර්මෝපගම සතුන් දැනගනි. මහණෙනි මහන සිව් ඉදුපා මෙසේ වැඩු කල්ලි මෙසේ බෞල කළ කල්ලි ආශ්‍රවයන් ෂය කිරීමෙන් අනාශ්‍රව වූ ඵල සමාධියත් ඵල ප්‍රඥාවත් දුටු දැමීම තමා විසින් වෙසසින් දැන පසක්කොට එයට පැමිණ ඒ වෙසේ. එතකොට මේ අපි කතා කරේ එතකොට හේතු සූත්‍රය. එතකොට මේ දීර්ඝ පැහැදිලි කිරීම ඊටම වටිනවා. සමහර විට ඔබ මේ අසන්නේ පළවෙනි වතාවට වෙන්න පුළුවන්. සමහරට ඔබ මින් පෙර අහලා නැති වෙන්නත් පුළුවන්. හැබැයි මේ ගොඩක් අයට මේ ගැන අවබෝධයක් නැති නිසා තමයි මේ සූත්‍ර හරියට විග්‍රහ කරගන්න බැරි වෙලා තියෙන්නේ. මේ 이르දි කියලා කියන්නේ මේ අරමුණු එන අරමුණු වල සත්‍ය දකින තැන ඒ අරමුණු ප්‍රකට නොවන තැන අරමුණු වලින් මිදෙන තැන. බාහිර ලෝකෙට බැසගන්නේ නැති තැන ලෝකයෙන් මිදෙන තැන සිතට එන අරමුණේ සත්‍ය දකින තැන. ඒ ඒ ධර්මයේ තියෙන වැදගත්ම ස්ථානය තමයි මෙන්න මේ කියන්නේ අපි මෙතර ක්‍රියාවලියක් තියෙනවා. මේ ක්‍රියාවලිය ඔබ දන්නවා මේක දැන් හොඳට. අපි ශුන්්‍යතාවයේ දේශනා කරා. ඔබ දේශනා ඇසුවා. ඔබ ඇසුණා ඔබට ක්‍රියාසිට ගැන කරන දේශනා. මේ හැම දේශනාවකින්ම ඔබ දැක්කුවා. ඔබ දැක්කා. මේ අවසානයේ මේ සිත පිහිටන තැනක් නැති වෙනවා කියලා. ඔබට ඒ තැන හඳුනා ගන්න ලැබුණා. බාහිරත් ඇත්ත නොවන බව. සිතත් ඇත්ත නොවන බව. මේ මොහොත වෙන විට ඔබ මේ ධර්ම දේශනා තුළ ඉන්නේ මෙන්න මේ ස්ථානයට පැමිණිලා. මේ වටිනාම සංදිස්ථානය හඳුනගෙන. ඒ කියන්නේ අපි හිතන දේවල් බාහිර නැති බව. හිතන දේවල් සිතෙත් නැති බව. එහෙමනම් මේ සිත මිදෙනවා. බාහිරනුත් මිදෙනවා. සිතනුත් මිදෙනවා. එහෙනම් මේ සිතට පිහිටන්න තැනක් නැති වෙනවා. දැන් සිත පිහිටන්න තැනක් නැහැ. සිත සිත සිතින්ම මිදිලා. එන්නේ මිදීම තමයි මේ 이르දය. ඒ 이르දීමේ ස්වභාවය ඒ මිදීම තුලයි ඔබට දකින්න ලැබෙන්නේ. සිත පිහිටන තැනක් නැහැ. එතකොට හැම මොහොතෙම ඔබ ඉන්නේ මිදිලා. දහවල යම්සේද රැත් තෙසේ. රැහැ යම්සේද දහවලුත් තෙසේ. උඩ යම්සේද යටත් තෙසේ. යට යම්සේද උඩත් තෙසේ. යතා පූරේ තතා පච්චා. යතා පච්චා තතා පූරේ. යතා අදෝ තතා උද්ධා. යතා උද්ධාන් තතා අදෝ. යතා දිවා තතා රත්ති. යතා රත්තිං තථා දිවා. මෙන්න මේ මෙන්න මේ ඔබ අහන්නේ ඔබට ඇසෙන්නේ මේ ධර්මයේ තුල සඳහන් වෙන්නේ එහි හේතු සූත්‍රය තුළ ඔබ දකින්නේ මේ සතර ඉරියව්වෙම මේ සිතේ මිදීමයි. ඒ මිදීම කෙසේද? ඒ මිදීම කෙබඳුද? මෙන්න මෙතනයි අපි හොඳින් විමර්ශනය කරන්න ඕනි තැන. හොඳින් නුවණින් දකින්න ඕනි තැනක්. බොහෝ අයට මේ සූත්‍රයේ තියෙන කාරණේ හොඳින් අවබෝධ නොවුනොත් ඒ මෙතන කොයිතරම් වටිනවද මේ මේ පැහැදිලි කිරීම කොයිතරම් අගන්නේද මේ මාර්ගයේ යන කෙනෙකුට වටිනාම තැනක් ඒ කියන්නේ බුදුන් වහන්සේ මෙතන පැහැදිලි කරනවා ඒ සිත හැකුළුණේ වේද ඒ නොදවන්නේ ඒ සිත බාහිරට ගියේද එය විසිරෙන්නේ එතකොට එතනත් ඊටාම පැහැදිලි එතකොට ඒ කියන්නේ මේ සිත හැකුළුණු කල්ලි දකින්න ලැබෙන්නේ නැහැ එතකොට සිත විසිරුණු කල්ලි දකින්න ලැබෙන්නේ නැහැ. එතකොට මේ හැම හැම දෙයකින්ම අපිට බාහිරට යන සිතට සිතේ චිත්ත ඒකාග්‍රතාවේ බිඳ වැටිලා නම් අපිට මේ සිත සත්‍ය දකින්න එක සිද්ධ වෙන්නේ නැහැ. එන එන අරමුණ අපිට අපිට අරමුණ දකින්න හැකියාවක් නැහැ. ඒ වගේම සිතට සිහිය පවත්වන්න නැත්නම් සිත හැකිලී යනවා. එහෙමනම් ඒත් ඔබට මේන අරමුණ දැකලා මිදෙන්න බෑ. ඒකයි මේ සිත විසිරුණු කල්ලි පේන්නේ කියන්නේ. ඒකයි සිත හැකුළුණු කල්ලි පේන්නේ කියන්නේ. බාහිරට විසිරුණු කල්ලි පේන්නේ කියන්නේ. එතකොට මේ මේ හැම හැම වගන්තියකම ඒකේ මනාකොට ඔබට දකින්න ලැබෙනවා. මේ තියෙන වටිනාකම්. ඉතින් ඒක පෙන්වන්නයි අපි එහෙම ඒ ඔබට පෙන්වි සිතට එන අරමුණ දකින්න එක ඒ දකින්න තැන මිදෙන එක එතකොට මෙතනදී ඔබට අහන්න ලැබුණා විශේෂ දෙයක්. ඒ තමයි ඒ මේ සිතේ සත්‍ය දකිනවනම් මිදෙනවනම් ඒ මිදුණු කෙනාට ඒ කිසිම තැනක සිත පිහිටන්නේ පොළව කියලා දෙයක් නැහැ ආස කියලා දෙයක් නැහැ ඉර කියලා දෙයක් නැහැ හඳ කියලා දෙයක් නැහැ මේ සේරම අපි දාගත්ත නම් ඒතකොට එහෙම දෙයක් කියලා දෙයක් කොහෙවත් නැහැ නමුත් අපි එහෙම ඇසුරු කරනවා එහෙම අපි වටිනාකමක් අපේ සිත අභ්‍යන්තරේ අපි හිතනවා අපි හිතනවා මේ හඳ කියලා අපි හිතනවා මේ ඉර කියලා අපි හිතනවා මේ පොළව කියලා අපි හිතන දෙයක් මිසක් අපි සිතන සිතුවිල්ලක් අපි අසුරු කරන්නේ සිතුවිල්ලක් දැන් හිතක තියෙනවද එහෙම දෙයක් නැහැ බාහිරින් අපිට හම්බ වෙනවද නැහැ නමුත් අපි හිතන් ඉන්නවා අපි හැමදේම විඥාන මායාවෙන් තමයි දැනගන්නේ ඒක නිසා අපි එහෙම කියන්නේ එතකොට අපිට මේ සිතින් හිතුවොත් බැරිද ඉර ඉර අත ගන්නවා කියලා හිතුවොත් ඔබට ඒක ඉර අත ගන්නවා කියලා හිතුවේ නැත්නම් ඔබ කුමන දෙයක් අත ගෑවත් ඒක හිතුවේ නැත්නම් ඒක ඉර වෙන්නේ නැහැ. එහෙනම් ඉර අත ගන්නවා කියලා හිතන එකයි සිද්ධ වෙන්නේ. එහෙනම් හඳ අත ගන්නවා කියලා හිතන එකයි සිද්ධ වෙන්නේ. ඔබ එළියේ තියෙන මොන දේ ඇල්ලුවත් ඒ හඳ කියලා හිතන්නේ නැත්නම් ඒක ඔබ S2 පියාගත්තත් ඔබ හිතන් ඉන්නවා මේ රුවන් නැලසෑ කියලා. ඔබ හිතන් ඉන්නවා මේ ජයශ්‍රී මහා බෝධිය කියලා. ඔබේ හිත ඇතුලේ ජයශ්‍රී මහා බෝධියක් තියෙනවද නැහැ? ඔබේ හිත ඇතුලේ රුවන්වැලිසෑයක් තියෙනවද නැහැ? අනිත් වගේ ඔබ හිතන් ඉන්නවා මේ ඉර කියලා. ඔබ හිතන් ඉන්නවා මේ හඳ කියලා. ඔබට හිතන් ඉන්න දෙයක් මිසක් එහෙම බාහිරින් හම්බ වෙන්නේ නැහැ. ඒ වගේම හිතෙත් එහෙම දේවල් නැහැ. අනේ එතන ඔබට මේ හැම දෙයක්ම එතකොට සමීප වෙලා ඔබ හැම දෙයක්ම එතකොට ඔබ හිතුවොත් ඔබ අතින් අල්ලනවා. ඔබ හිතුවොත් ඔබ අහසේ පියාඹනවා. ඔබ හිතුවොත් ඔබ වතුරේ උඩ ඇවිදිනවා. ඔබ හිතුවොත් ඔබ ඔබ මේ හැම දෙයකම ඔබ හැම දෙයක්ම ඇසුරු කරන්නේ විඤ්ඤාණ මායාවේ. එහෙනම් මේ විඤ්ඤාණ මායාවෙන් සිතනවා කියන්නේම ඒ කරනවා වගේමයි. එහෙනම් එයත් මායාවක්මයි. ඔව් එයත් මායාවක්මයි. දැන් මෙතනදී ඔබට මෙන්න මේ ටික දකින්න ලැබෙනවා. ඒ මේ වචන වලින් එතකොට ඔබට මේ ඒ අදහස ඔබට මේ හොඳට මේ ධර්මයේ තුල දකින්න ලැබෙන පැහැදිලි කරන ආකාර අහසේ මේ නොගැටෙමිනියේ පොළොවෙහිමෙන් දියෙහිමෙන් මතුවීම් කිමිදිමින්යේ පොළොවෙහිමෙන් නොබෙදේ පියාපත් ඇති ලිහිණියකු මෙන් අහසේ පියාසර කරයි. එතකොට ඒක වාක්‍ය විදිහින් අපි පාලියෙන් බැලුවොත් පටිවියාපි උම්මංජු උම්මුජ්ජ නිම්මුංජං කරෝති. එතකොට උදකේපි අභිජ්ජමානෝ චේති සේයතාපි පටවියම් ආකාශේපි පල්ලච්ඡේති කමති සේයතාපි පකිස් උතන පක්කිස්ස කුණෝ ඉමේපි චන්දිම සූර්යෝ එවම් මහින්දිකේ එවම් මහානුභාවේ පානීනා පරා මසතේ පරිමජ්ජති යාව බ්‍රහ්ම ලෝකේපි කායේන වසං වච්චති එවම් භාවිතේසු කෝ භික්කවේ භික්ඛු චතුසු ඉදිපාදේසු එවම් බහුලී කතේසු දිබ්බාය සෝතා ධාතුයයි විසුද්ධාය අතික්කත මානුසිකාය උභෝ සද්දේ සුනාති දිබ්බේ ච මානුසේච යේ দূරේ සම්තිකේ වාචි. ତොර මේ pāli වචන වලින් පැහැදිලි කරන කාරණේ සිංහලෙන් අපි ඔබට ඒකයි පැවසුවේ පියාපත් ඇති ලිහිණිය කුමෙන් අහසෙහිද පළඟෙහි යුතුව ගමන් කෙරේ මෙසේ මහත් 이르දී ඇති මෙසේ මහත් අනුභව ඇති මේ සදහිරු දෙතැනද අතින් පහසින් පිරිමදින්නාසේ බඹලවතේ කයින් පස වසඟේ පවත්වයි මෙන්න මේ මේ අතින් පිරිමදින්නාසේ එතකොට මෙතන මේ ආසේ කුරුල්ලෙක් ගියාසේ එතකොට මේ 이르දිමේ ස්වභාවය තුල ලිහිණියෙකු ආසේ පියාසර කරන්නාසේ මේ ස්වභාවය තුල මේ සිතේ මිදුණු තැන බාහිරත් සිත පතිත නැති තැන සිතෙත් පතිත නැති තැන මේ සිතේ මිදීමේ ස්වභාවය මේ පෙන්눔 කරන්නේ අපි ඒක නිතරම කියන ආකාශේන සකුන්තානං කියලා ආසේ කුරුල්ලෙක් ගියා සමානයි මේ ධර්මයේ අවබෝධ වුණු කෙනෙකුගේ විඥානේ පතිත වෙන්නේ නැහැ විඥානේ බැස ගන්න තැනක් නැහැ. එතකොට මේ සෑම දෙයක්ම ඔහු මේ සෑම සෑම දෙයක්ම සිටි විඥාන මායාවෙන් අපි මේ හිතන දෙයක් බව. එහෙමනම් අපිට ඒ කිසිම දෙයක ඇල්මක් ගැටීමක් කිසිම දෙයක් අපිට මේ සියල්ලම අතින් අල්ලනවා සමානයි. අපේ අත උඩ අත බුලක්සේ අපිට දැනෙනවා. මේ මේ සියල්ලම අතට මිටි කරගත්තාසේ මේ සේරම අපි හිතන හැම දෙයක්ම එතකොට අපේ අත උඩ තියෙන දේ අපි ඒ කියන්නේ අපි මේවා සේරම විඤ්ඤාණ මායාවේ මේවා කොහෙවත් අපිට හමු වෙන්නේ නැති බව මේ සියල්ලේ මිදුණු ස්වභාවය මෙතනදී එතකොට ඔබට දකින්න ලැබෙනවා මහණෙනි මහණ මෙසේ සතරේ ඉදපාද වැඩු කල්ලි මෙසේ බහුල කළ කල්ලි ඒ සුද්ධ වූ මිනිස් බව ඉක්ම ගිය ඒ දිවම භව ඒ දුරු ළඟ වූද දුර වූද ළඟ වූද මානුෂික ලෙසද අසයි මහණෙනි මහණ සතර ඉදපාද මෙසේ වැඩු කල්ලි අන් සතුන්ගේ මේ ඒකට අන් දැන් මේ මේ මේ සිත සත්‍ය දකින්න තැන පතිත වෙන්නේ නැත්තම් කොහෙවත් බාහිරත් සිතෙත් මේ සිතේ මිදුණු ස්වභාවය තුළ ඒ ඒ ස්වභාවය තුළ ඔහුට රැ කිසිදු ගින්නක් ඒ ඒ මිදුණු ස්වභාවය තුළ 이르දිමේ ස්වභාවය තුළ එතන අපිට 이르දිමේ ස්වභාවය කියලා කියන්නේ මේ මිදුණු ස්වභාවයමයි. ඒතකොට මේ මිදුණු ස්වභාවයට අපිට කියන වචනයක් තියෙනවා. එතන 이르දිමේ ස්වභාවය. ඒ 이르දිමේ ස්වභාවය අපිට හමුවන්නේ ක්‍රියාසිතත් සමගයි. ක්‍රියාවලියක් තියෙන හිමිකාරයක් නැහැ. එතකොට එතන ප්‍රභාසර සිත. එතකොට එතන මේ සිත පිහිටන තැනක් නැහැ. එතකොට මේ අවබෝධයටපත් වෙන කෙනෙක් හැම මොහොතෙම ඉන්නේ 이르දිමේ ස්වභාවයෙන්. ඒක තමයි මෙතන තියෙන වැදගත්ම කාරණා. එතකොට තමන්ගේ ඉස්සරහට එන අයගේ ඒ ස්වභාවය ඔහු ඉන්නේ ගිනි ගොඩක. ඔහු ඔහු ගිනි ගොඩක සිතුවිලි වල ගිනි ගන්නවා. ඒ ස්වභාවය අපිට සරාගී ස්වභාවයක් ඒ කෙනාගේ සිතේ තියෙන ද්වේෂීය ස්වභාවයක් ඒ කෙනාගේ සිත ගිනි ගන්න ස්වභාවයක් වෛරී ස්වභාවය ඒ සියල්ලම අපිට අපි ගින්නෙන් මිදිලා අපි සිතේ මිදිලා අපි සත්‍ය දැකලා නමුත් අනිත්‍යය තාම ගිනි ගන්න බව අපි දකිනවා අන්නේ ස්වභාවය මෙතන පෙන්නනවා ඒ අන් අයගේ සිතේ ස්වභාවය දකින ආකාරය පෙන්නනවා විත දෝෂ සිතක් නම් විස දෝෂ සිත සරාගී සිතක් නම් සරාගී සිත ඒ ගිනි ගන්න ස්වභාවය සංකිතේ මෙතන සංකිට්ත සිතක් සංකිට්ත සිත විතික්කිත සිතක් විතික්කිත සිත ඒ විසිරණ සිත වල ස්වභාවයේ ගිනි ගන්න ස්වභාවය තමයි මේ පෙන්නන්නේ ඒ සවුත්තර සිතක් නම් එක සවුත්තර සිතක් අනුත්තර සිතක් නම් එක අනුස්සර සිතක් ඔය විදිහට මේ මේ ස්වභාවය තමයි පැහැදිලි කරන්නේ මහණෙනි මහන සතර ඍද්ධිපාද මෙසේ වැඩු කල්ලි මෙසේ බහුල කළ කල්ලි නන්වැදෑරුම් පෙරවිසූ කඳ පිළිවෙල සිහි කෙරේ අන්න මේ මේ සත්‍ය යමෙක් දකිනවන මේ එනේන අරමුණෙන් දැකලා ඒ කෙනා මේ 이르දිමේ ස්වභාවය දැකලා මිදෙන ස්වභාවය තුළ ඒ බැසගෙන කිසිම තැනක බැසගන්නේ ස්වභාවය තුළ අනු ගොඩාක් දේ ඔහුට දකින්න හැකියාව තියෙන මේ සිත හැදෙන හැටි අපි ඔබට පැවසුවා මේ කලේ ප්‍රභාසර සිතක් අපි ඉපදෙන්නේ. අපි ඉපදෙනකොට මෙහෙම දෙයක් නැහැ. අපි මේ සංඛාර දාගත්ත ඒවා. ඒ සංඛාර අපි හදාගත්ත ඒවා මිසක් ඒවා කොහෙවත් නැහැ. ශබ්ද වර්ණ එකතු වුණු ආකාරය, ශබ්ද වර්ණ ගන්ධ රස පහස මේව සම්පටිච්ච වුණු ආකාරය මේව දැකීමේ නුවණක් පාළ වෙනවා. ඒකයි පෙරසිත කඳපිලියෙත් දකින්නවා කියන්නේ. පුබ්බේ නිවාස අනුසය ඥානෙ, චතුප්පහත ඥානෙ මේ මොහොතේම සිත ඇති වෙන නැති වෙන ස්වභාවය ඒ දකින්නවා. ඒ වගේම ආසවක්ඛ්‍යා ඥානෙ සිතට ඒ ඒ තමන්ගෙම ඒ ඒ ඒ ඒ කෙලස් ඒ කියන්නේ සිතේම ස්වභාවය සිහියට හසු වෙනවා. ඒ ඥානයට හසු වෙනවා අපි පැවසුවා. අපි ඔබට පැවසුවා මේ සිතේ සත්‍ය දකින්න කන මිදෙන තැන ඒ සිතක් ඇතුණු බවට සිහියයි. සිත ඇතුළ නැතුණු බවට සිහියයි. හැබැයි ඒ Tamanට ඒ බාහිර පොතක් නැති බව හිතුවා කියලා පොත නැති වෙන්නේ නැහැ. හැබැයි ඒක ටික ටික දිය වීගෙන යනවා. ඒ දිය වෙන බවට සිහිය. මෙන්න මේක මේ ධර්මයේ තුල තියෙනවා. එවම් භාවිතේසු කෝ භික්ඛවේ භික්ඛු චතුසු ඉදු පාසේ පාදේසු එවම් බහුලීකතේසු ඒක බහුලීකතය ගැන නැවත නැවත නැවත නැවත ප්‍රගුණ කිරීම තුළ අනේක විත්ත විහිතම් පුබ්බේ නිවාසං අනුස්සරති සේයත ඉදං අර පුබේනවසංසය ඥාන ඒ කියන්නේ සාන්ද පිළිවෙත් හොඳින් දකින්න ලැබෙනවා ඒකම්පි ජාතින් දේවාපි ජාතියෝ තිස්සෝපි ජාතියෝ චස්සෝපි ජාතියෝ චම්පි ජාතියෝ දසපි ජාතියෝ ඒ ඒ ඒ මෙතන ජාතියෝ ජාතියෝ කියලා පෙන්නකොට ගොඩක් අය හිතන්නේ මේ ආත්ම භාව උපදින එහෙම නෙමෙයි මේක දකින්න එතන එතන මේ මේ සිත හටගත්ත හැටි පොත කියන සිත ජාතිය කියන්නේ පොතනේ පොත කියන්නේ ජාතිය. එතකොට ජාතිය මෙතනම යටගන්නේ. පොත කියන භාවයේ දෙයක් කරගත්තොත් එතරම්යි ජාතිය. පොත කියන ජාතිය. ඒ වගේම මේ මෙතන එතකොට මේසේ පුටුව ඇඳ එතකොට මේ හැම දෙයක්ම අර අපි ඉපදෙනකොට මුකුත් තිබුණේ නැහැ. පස්සේ මේ හැම දෙයක්ම ಜಾතිය හටගත් ආකාරය. ඒ වගේම එක ಜಾතියක්, ಜಾති දෙකක්, ಜಾති තුනක්, ಜಾති 500, ಜಾති 400, ඒ කියන්නේ ಜಾති 1000ක්, ಜಾති 10000ක් මේ වගේ අපේ මේ සිත් කඳපිලිවෙත් සැදෙන ආකාරය දකින්නේ. නමුත් ඒකේ පැහැදිලි කරනකොට මේක ආත්ම කතාවලට දාගෙන පැහැදිලි කරලා තියෙනවා. නමුත් මේක පෙන්වන්නේ මේ සිත් කඳ පිළිවෙත් දකින ඒ සංසාර කතා, සිතුවිලි සංසාර කතා. එතනින් හටගන්න මේ කඳ පිළිවෙත් දකින ආකාරය. මේ ධර්මයේ තියෙන වටිනාම පැහැදිලි කිරීම ඒකයි. ඒ කියන්නේ මේ ಜಾති 100ක්, ಜಾති 20ක්, ಜಾති 400ක්, ಜಾති 1000ක්, දසදහසක් මේ මේ මේ දකින්නේ මේ සිත් කඳ පිළිවෙත්. මේ මේ පොත කියන සිත එක જાතියක්. එතකොට මේ පැත්ත බලනකොට බීත්‍ය කියන තව જાතියක්. එතකොට අපි පුංචි කාලේ ගියොත් එතන අපි එකින් එක එකින් එක එක පුබ්බේ නිවාසානුස්ස ඥානකේ සිත් කඳපිලිවෙත් දකිනවා මෙහෙම හැදුණු ආකාරය. ඒව නේද මේ මොහොතේ සකස් වෙලා තියෙන කියලා දකිනවා. එතනත් මේක හොඳින් මනාකොට පැහැදිලි කරනවා. ඒවා අපි සෝදා මේ ගොඩක් මේ විදිහට තියෙනවා ඔබට දකින්න ලැබෙන මේ සූත්‍රේ. අසුව එතකොට මෙබඳු මෙබඳු සිත් 15 මෙබඳු මේ මෙබඳු ආයු ඊට පස්සේ කියනවා මහණෙනි මහාන සිව් ඉදුපා මෙසේ වැඩු කල්ලි මෙසේ බෞල කළ කල්ලි ඒ විසුද්ධ වූ මිනිස් ඇස ඉක්මව පැවති ඒ දිවසින් සතුන් දකි චුත මේක උපදින ආකාරයේ මේ මැරෙන ආකාර අපි ඔබට ඔබට ඇහෙන්නේ නැති මේ දේශනාවල අපි කියනවා මේ මේ සත්‍ය දැක්කේ නැත්නම් මේ සිතේ ස්වභාවය නිසා ඒ හුස්ම ගියොත් නැවත සකස් වෙනවා කියලා. ඒ නැවත සකස් වෙන ස්වභාව ගැන අපි කතා කරා. අපි කව රාගදේශමව ස්වභාවයේ අනුවයි සකස් වෙන්නේ කියලා. අන්න ඒ වගේ චුතු උප්පත්ති ඥානය කියන එක. එහෙම නැත්නම් ඒ උපදින කඳපිලිවෙත් දකින ඥානය. එතකොට මේ මේ ත්‍රිවිද්‍යා පහළ වෙන කියන එක. පුබ්බේනවාසානුස්සයන් චුතුප්පාත ඥානෙ ඒ වගේම ආසවක්ඛ්‍යා ඥානෙ. ඒ වගේම මේ මේ මේ ස්වභාව ඒ කියන්නේ මේක ඉතින් දීර්ඝ පැහැදිලි කිරීමක් තියෙන සූත්‍රයක්. ඔබටම දකින්න ලැබෙනවා මිත්‍යා දෘෂ්ටියේ ස්වභාවය, සම්මා දිට්ඨියේ ස්වභාවය. මේ මිත්‍යා දෘෂ්ටියේ ස්වභාවය තුළ මරණින් මතු නැවත උපතක් තියෙන බව. ඒතොර සම්මා දිට්ඨියේ ස්වභාවය තුළ නැවත උපතක් නැති බව. මේ අවසාන උප්පත්ති භාවයේ බව. මේ සියල්ලම මේ මෙතනදී පැහැදිලි කරනවා. සම්මා දෘෂ්ටි ඇතිහය සම්මා දෘෂ්ටි කර්ම සමාදාන ඒ මේ මිත්‍යා දෘෂ්ටි ඇති අය ඒ ස්වභාව ටික මෙතන පැහැදිලි කරනවා. ඉතින් ඊට අමතරව මේකේ අවසානයේදී කියනවා මහණෙනි මහණ සෙව් ඉදිපා මෙසේ වැඩු කල්ලි මෙසේ බහුල කළ කල්ලි ආශ්‍රවශය කිරීමෙන් අනාශ්‍රව වූ ඵල සමාධියෙන් ඒ ඵල ප්‍රඥාවෙන් දුටු දැමීම තමා විසින් විසසින් දැන පසක් කොට ඒට පැමිණ වෙසෙයි. එවම් භාවිතේසු කෝ භික්කවේ භික්ඛු චතුසු ඉදිපාදේසු එවම් බහුලී කතේසු ආසවානං කයා අනාසවා චේත විමුක්තං පඤ්ඤා විමුක්තිං දිත්තේව ධම්ම සයන් අභිඤ්ඤා සච්චිකාත්වා උපසම් උපසම්පජ්ජ විහෙරති इति ඒ කියන්නේ මේ සත්‍ය අවබෝධ කරපගෙන ඒ ඒ අවසාන වාක්‍ය තමයි ආසවානං කය ආශ්‍රව කෙලෙෂය කරලා ඉදිපාදයේ වැඩන බහුලී කතේසු ඉදිපාදේසු එවම් බහුලී කතේසු ආසවානං කයං සියලු ආශ්‍රව කෙලෙෂය වේගෙන යනවා මේ සත්‍ය දකින්න තැන සියලු ආශ්‍රව ෂය වේගෙන ගිය තැන අන්න චේතෝ විමුක්තියටපත් වෙනවා චේතෝ විමුක්තානම් විමුක්තාතින් පඤ්ඤා විමුක්තියෙන් අන්න පඤ්ඤා විමුක්තියට ඇවිල්ලා චේතු විමුක්තියටපත් වෙලා දිත්තේව ධම්මේ ඒ දුටු දැමීම ඒ දකිනම් සත්‍ය දිත්තේව ධම්ම ඒ වචනේ තියෙනවා දැන් අපිට ගොඩක් වෙලාට අහන්න ලැබෙනවා මේ ධර්මයේ ශ්‍රවණය කරන අය කියනවා මේ අහන මොහොතේම එය එයාට මේ සත්‍ය දැනෙන්න ගන්නවා අන්න දිත්තේව ධම්ම කියව තැන එතනයි මේ අහන තැනදී ඒ දැනෙන තැන මේ ධම්ම චක්කසේ අවදි වෙන තැනම ඒ දිත්ත ධම්ම විහරණයට එනවා ඒ දුටු දැමීම ඒ ඒ දුටු දැමීම තමා විසින් වෙසසින් තමන්ට පසක් වෙන ඒ කියන්නේ තමන්ටම දැනෙනවා තමන් මිදුණු බව සයන් අභිඤ්ඤා සච්චිකත්වා උපසම්පජ්ජ විහෙරතේති ඒට පැමිණි වාසය ඒට පැමිණි බව මිදුණු බව ඒ සියල්ලෙන් මිදී ඒ නැවත කරන කත කරණි කියන තැනට එනවා කල යුත්තක් නැති බවට ඉතින් මේ තමයි ඔබට පැහැදිලි කරේ අපේ හේතු සූත්‍රය. හැබැයි මේ ඊදි සූත්‍රය ඊටාම වැදගත් බව මේ මාර්ගයේ යන කෙනෙක්ට සිතින් මිදෙන තැන, බාහිරින් මිදෙන තැන, ඒ ලෝකයෙන් මිදෙන තැන, ඒ මෙලොවින් පරලොවින් සියලු ලෝකවලින් මිදෙන තැන, ඒ නැවත උප්පත්තියක් නැති බව, ඒ මේ අන්තිම ආත්ම භාවයේ බව, ඒ සඳහා කල යුත්තක් වෙන නැති බව මේ සිතට එන අරමුණේ සත්‍ය දැකීම බව තවත් හොඳින් ඔබට මනාකොට මින් පැහැදිලි වෙනවා. ඉතින් මේවා තමන්ගේ දෘෂ්ටි වලින් දැකලා දෘෂ්ටි වලට සිර වෙලා දෘෂ්ටි වලින් දෘෂ්ටිගතව දකිනවා නම් මේ සූත්‍රත් ඒ විදිහට දකින්න පුළුවන්. දෙයක් කරගෙන, දෙයක් හදාගෙන මේක බඹලොවක් කියලා තවත් එකක් හදාගෙන මේක මේක මනුස්ස ලෝකයක් කියලා තව තව ඒවා හදාගෙන එහෙම නිකන් ලෝක හදාගෙන තව තවත් ඒවා හදාගන්න යන්න එපා. මේ සියල්ලෙන් ලෝකයෙන් මිදෙන තැන ඒ විනීය ලෝකය කියන තැනට සියලු ලෝකවලින් මිදෙන තැනට දේශනා කරන ධර්මයක් එහෙම දෙයක් කරගන්න යනවා නම් ඒක ඔබගේ අඥානකමයි. එහෙම දකින්න උත්සාහ කරන්න එපා. මේ සූත්‍ර ලියනකොටත් ඒ වගේ පැහැදිලි කියන තේරුම් වල අපිට සමානට හමු වෙනවා. අපි ඒවා ඇත්තටම ඉස්මතු කරන්නේ නැහැ. තේරුමක් නැති නිසා අපිට ඕනේ නිවන් මඟ පෙන්වන්න. අපිට ඕනේ නිවන් යන මාවත පෙන්වන්න. නිවන් දකින මාවත මේ 이르දිමේ සූත්‍රය තුළ තියෙනවා. මේ 이르දිපාද සංයුතය තුළ ඔබට ඉස්සරහට දකින්න ලැබෙයි. මේ කතා කරන්නේ 이르දි නම් සිතින් මිදෙන තැන 이르දිමේ ස්වභාවයයි. ඒ ක්‍රියාසිතයි ඒ ශුන්‍යතාවයයි ඒ ක්‍රියාවලියට හිමිකාරයක් නැහැ. ඔබ කරන ඔබ හිතන සියලු කිසිවක පහිත පතිත වෙන තැනක් නැති වෙනවා. සියල්ලෙන් මිදෙනවා. අර ප්‍රභාස්වර සිත අවදි වෙනවා. ක්‍රියාවලියයි ප්‍රබාස්රසිතයි. ඒ තුළ කර්ම විශේෂයට හේතුවක් නැහැ. දෙයක් කියලා දෙයක් කොහෙවත් හම්බ වෙන්නේ නැහැ. අන්න එතනයි සියල්ලෙන් මිදීම. එහෙමනම් මේ ඔබට නිවන් මඟ